ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්සේ සුනන්තෝ සංඝ මුක්ඛදං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 භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යම් යම් පදේ සම්භජති සක්කතං තේන පූජිතෝති ශ්‍රද්ධාවන්ත කින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියස්තු සම්්‍යක් සම්බුද්ධ දසබලකාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් 84000ක් පමණ පිළිස මගපල නියමයේ පිහිටුවමින් දේශනා කරන ලද විශේෂ දේශනාවකට සම්බන්ධ ගාථාවක් මාතෘකාස්ථානයේ සමන්ත යෙදුනේ. සින්වත් මරින් සමරකෝන් මහත්මයා මට ආරාධනා කළ නොගැඹුරු ධාම් පදයක් අහන්න ලැබේවා කියලා. බුද්ධ ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි. එසේ නමුත් ඒ දාම් පද විවරණය කිරීමේදී නොගැඹුරුව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. මේ මාතෘකා කළ ගාථාවේ තේරුම සද්ධෝ සද්ධා සම්පන්න වූද සීලයෙන් සම්පන්නෝ සීලයෙන් සම්පන්න වූද යතෝ කල්යාණ මිත්‍ර පිළිසක් දැක්කා වූද භෝග සමාප්තිතෝ දානමේ කුසල් සිනේනත භෝග සම්පත් දැක්කා වූද යමකේ නම් යම් යම් පදේසං රජති යම් යම් ප්‍රදේශයකට යනවා නම් සත්‍ය සත්‍යේන පූජිතෝ ඒ ඒ තැනවල පූජා සත්කාර ලබන්නේ වෙයි. මේකයි ගාථාවේ කෙටි තේරුම. සද්ධාවන්ත වූද, සීලවන්ත වූද, කල්යාණ මිත්‍ර පිරිවරක් දැක්කා වූද, භෝග සම්පත් දැක්කා වූද කෙනෙක් යම් යම් පෙදෙතකට යනවා නම් ඒ ඒ තැන පුද සත්කාර ලබන්නේ වෙනවා. මේ දේශනය පැවැත්මේ විශේෂ හේතුවක් නිමිති කරගෙනයි. අපේ බුදු සසුනේ සිටිය ආනාන්තර ලාභේ සිවන පිරිසක්. ආනාන්තර ලැබූ වික්ෂුන් වහන්සේලා, වික්ෂුණීන් වහන්සේලා, උපාසක මහතුරු, උපාසිකා මහවරු සිටියා. ඒ නික්ෂණෙක් ඉන්නවා මත්ස්‍යක ආසන්න නගරයේ චිත්‍රගෘහපතිතුමා. ආනාන්තර ලබාගත් කෙනෙක්. මේ පිටුර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක ඉඳන් මේ භාවනාන්තරේ පතාගෙන ආපු කෙනෙක්. කල්ප ලක්ෂයකට ඉස්සර පදුමුත්තර බුද්ධ ශාසන කාලයේ කල්සවතේ රාජධානියේ සිටුවරේ. ඒ කාලේ මනුස්සයන්ගේ පරමාර්ථ අවුරුදු ලක්ෂයයි. බොහෝම සත්‍රීත වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක්. මෙලොව කිසිවක් නැහැ කලකෝණාල කිසිවක් නැහැ ප්‍රාණික ආසාවේ කිසිවක් නැහැ බොහෝම ධාර්මික කාල පරිච්ඡේදයක් මේ සිටුවරයා සිවමතුරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ යන නිතර නිතර යමින් යමින් බණ අමින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝ කුසල රැස් කරගෙන සිටියා. එක දවසක් දකින්න ලැබුණ ඒ බුදු සසුනේ සදා දායක කෙනෙකුට උපාසක මහත්යෙකුට සනතුරක් දෙනවා ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය. ධර්ම කතිකයන්ගෙන් අග්‍රස්ථානය දෙනවා දැක්කා. ඒ සිටුවරයාට කල්පනා වුණා සාධිකාද සුත්තර වාසනාවක්ද බුදු මොහොතින් මේ වගේ තනතුරක් ලැබීම. අනික ධර්ම කතිකත්වය ලැබීම කොච්චර වටිනවද? මමත් මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා එදා සිට දින 7ක් මේ ලියතම දානෙට ආරාධනා කළා. බුදුපාමොක් ලක්ෂයක් සංඝයා. ඉතින් මේ අද්දාත පුරාම බොහෝම ප්‍රමේකල විද්‍යා ප්‍රමුඛ සංඝ රත්නයට චෝපසෙන් උපස්ථාන කරන හත්වෙනි දාසේ බුදුපාමොල ගැනගෙන ප්‍රාර්ථනාව කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අද්දාත කුණා මා සිදු කර කුසලය මට දෙව්ලෝ යන්නේ නෙමෙයි. සත්විත රජ වෙන්නක් නෙමෙයි. බමලෝ යන්නක් නෙමෙයි. දින 7කට පෙර මේ ශ්‍රීමන්තිකා බුදු සසුනේ උපාසක මහත්මයේ කොට ධර්ම කතිකස්යෙන් අග්‍රස්ථානයේ පිළිනමවම දැක්කා. ඒසා ස්වාමීන් වහන්සේ මේ කළ කුසල් දෙලේ මතු අනාගතයේ බුදු සසුනකදී ධර්ම කතිකස්යෙන් අග්‍රව උපාසකත්වයෙන් යුතුව මඟඵල නිවන් සුව සාදා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කළා. අන්න සිතේ බලවත් ඡන්දය, බලවත් වීර්යය, බලවත් චිත්තය, බලවත් විමර්ශාව පහළ වුණ ඇතින්දි. ජීවතුනා බුදුරජාණන් වහන්සේද අනාගතයේ දක්නා නුවණින් අනාගතස්ස ඥානයෙන් දැක වචනයක් දේශනා කළා. ඒකට කියනවා නියත විවරණය කියලා. ස්ථීර වශයෙන්ම කල්ප ලක්ෂයක් ගිය තැන මහා භාග්‍යල කල්පයේ සතරවෙනි බුද්ධාන්තරයේ වන ගෞතම බුද්ධ ශාසනයේදී චිත්‍රඝෝපති නම් ඉපද මේ ධර්ම සත්‍යකයෙන් අග්‍රව නිවන් දකින්නවා කියන අනාගත වාක්‍යය දේශනා කළා. එයින් මේ සිටුවරයාගේ තවත් දිරිමත් වුණා. දැන් මේක වුණානේ. කල්ප ලක්ෂය කියන එක බොහෝම ප්‍රතිපාදයක් කියලා හිතාගත්තා. ඒ කල්පයේ කියන එක සුළු කපු ප්‍රතිකාරයක් එහෙම නෙමෙයි ඒ ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් මෙතුණ අවුරුදු ලක්ෂය පුරාම බොහෝම විසස් සම්දෙනින් දාන ශීල භාවනා ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා වාග්යම අපචායන වෙන්‍යාවත් ප්‍රතිදාන සත්කානුමෝදනාදී හැම කුසලයක්ම කරගත්තා. දස පුණ්‍යස්යාම දස කුසල කර්ම ප්‍රත්‍යය සතර සංග්‍රහ වස්තුවේ දස පාරමිතාව සතර බඹන්දරණය සමත භාවනා විපස්සනා භාවනා කර්මීය ධර්ම මහා මංගල ධර්ම ඔක්කොම අනුගමනය කළා සෑම බුද්ධ ශාසනයක ප්‍රතිපත්ති මාර්ගයේ එකයි ඒකා බෝධිපාක් ධර්ම 37 වැඩෙන හැටියට බොහෝ කුසල් කාරණේ පුරා ගත්තා මෙතුමා භවයෙන් භවයට සුගති ලෝකෝලම පරිසරණේ අර තමාගේ හිතේ පහළ වූ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා ධර්මතා හතර අනුව උපමකන්තනය ධර්ම කතිකා කියන්නේ සුදුසුන පින්කම් කරගෙනම ආවා. දැනගෙතු ආත්මයේ නොදක් මේ නමුත් තමන්ගේ හිතේ තියෙන උපමිශ්‍රය කියන ධර්ම ශක්තිය. ඒකනේ පෙර පුරුද්ද. දැන් කලින් ප්‍රාර්ථනා කලේ ධර්ම කතිකාක්ෂේ සඳහානේ ඊළඟ ආස්භාවයන්ගේ හිතට එන්නේ ඒ අදහසයි. එහෙම භවයෙන් භවයට ධර්ම කතිකාක්ෂේ ප්‍රාර්ථනා කරගෙන පෙරම් පුරාගෙන යන කාලයේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ තැනැත්තා මනුලොව පහළ වී සිටියා. හැබැයි පහළ වී සිටියේ නගරයක නෙමෙයි පිටිතර ගම්මානෙක. ජීවනෝපාය බඩේමයි. මේ සංසාර දෝෂ හැටි. මාර්ගඵල නොලැබුවා නම් මේ මේ සත්‍යයට පෙරලෙන ස්වභාවය. මේ තැනැත්තා ගඩේමින් තමයි ජීවත් වෙන්නේ. අමුදරුවන් පෝෂණය කළේ ගඩේමින්. දවසක් වනාන්තරයේක ආයුධ සම්නද්දව බැඳීමේ යනකොට දිස්ත්‍යක් නැති ආවරණයක් නැති ගල් ගුහාවකට වෙලා ශ්‍රීවත් ස්වාමීන් වහන්සේ නම භාවනා යෝගීන් ඉෂතෙක් වහගෙන සූර්යයෙන්ම ඉෂතෙක් වහගෙන වාඩි වෙලා ඉන්න භාවනා කරනවා මේ පිළිකාගේ හිත අවදි වුණා එනවා මේ කල්පනා කළා මේ මේ ස්වාමීන් වහන්සේ සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ කතාවකක් අඳ පෙරවාගෙන මේ නැති මధుර පීඩාවන්ට ඉසකෙක් වහගෙන පෙරවාගෙන සීතල උණුසුම ගිඳගෙන කිසිම ආවරණයක් නැති මේ ගල් ගුහ අවශ්‍ය වෙලා භාවනා කරන්නේ සතර දිකෙන් අතිමින්දෙන්න නේද ඒ නිසා මම මේ ගනුගමනය කරන්න ඕනේ නේද මගේ ජීවනෝපායම වෙනස් කරන්න ඕනේ නේද කියලා හිතේ ලොකු ආબોධයක් ඇති වෙරෙන වහාම දෙදෙර ජීවා ගෙදර දුවගෙන ගිහිල්ලා වැඩි දුරක් තිබිලා නැහැ ගෙදරට මම හිතනවා ගෙදර කෑම ඉගෙනින් තිබුණා. මේතරත් වාගේ දවල් ආහාරේ බත ඉගෙනින් තිබුණා. අයමන් දුවගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට වැඳලා පාත්‍රය ලබා ගත්තා. අයමන් ගෙදර දුවගෙන ඇවිල්ලා පාත්‍රය දොහොමේ කරලා අර උණු උණු වේන දාණය බෙදලා අවශ්‍ය යන්නේ තියෙන දේක් බෙදලා ඉතින් කොලයක් මේ කොළයක් වාගේ කොළයකින් වහගෙන ආවා. ඒ එනකොට අතරබඟ තියෙන බොහොම ලස්සන වර්ණ සම්පන්න සුවඳ ඇති මල් වර්ග තිබිලා තියෙනවා. මේ මල් වර්ග ಜಾති පහක්ම කඩාගත්තා. නිල් පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, සතු පාට මල්, මද තියෙන ඉස්න පාට ඔක්කොම වර්ණ සම්පන්න බොහොම වටිනා මල් නෙලාගෙන මේ පාත්‍රයේ උඩින් මල් ගොට්ටකුත් තියාගත්තා. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් දානීය වෙනව නිසා බලාපොරොත්තු සිටියා ප්‍රාර්ථනා දෙන නිසා. මේක නැත්තා නිකන් නෙමෙයි. අත දෝණය කරන්නේ තන් බඳින්ද එවාගෙන දැහැටිද අවශ්‍ය දේවල් ඉක්මනින් ඉක්මනින් සපයා දෙමින් තමයි මේ දාන පිළිගන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක ගැළඳුවා. එතුමා මේක වංගල ඉවර නිකන් බලාගෙන ඉඳලා ඔක්කොම වත් පිළිවෙත් කරා. පාත්‍රය අරගෙන දෝණය කළ දුන්න. එවාගෙම පවන් සැලුවා දෑදුවාගේම දුපකාර වුණා. ඒ සියල්ලම සිදු කරලා මෙතුමා කාමුල ගැදලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මා මේ සිදු කරගන්නා ලද කාලික කුසල කර්මයේ කාලික කියන්නේ හැමදාම කරපු කන් නෙමෙයි. කදිකේ යෙදු සිටින්කමක්. මේ කාලික දානමේ කුසලේ නිසා සතර වසන තුරු මේ වාගේ ජඩයන් කරන ආත්මයක් නම් නොවේවා. මට උපනුපන් තැන පංච වර්ණ මල් ලැබවා කියලා. මට උපනුපන් තැන චිත්‍ර කියන නම ලැබේවා. මට මතු අනාගතයේ බුදු සසුනකදී චිත්‍ර කසුකත්වයේ ඇතුව ධර්ම කසුකත්වයෙන් අග්‍රව මඟපර නිවන් සුව ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා පාමුල වැඳලා ආරාධනා කොට ප්‍රාර්ථනා කළා. මෙන්න මේ කුසලයේ මේ කුසලයේ නියත නැත්තාට මුළු ජීවිතේටම නිදානයක් වගේ වුණා. එදැයි පස්සේ ධාඩයන්තිගෙන් ඔක්කොම නවත්තලා ඉස්සා පිරිසිදුව පන්සිලයක් ගෙදර කාණ්ඩෙත් දෙස්සේ. අපේ කියලා තා පොහෙත පොහෙත. ධාර්මිකව ජීවනෝපායක් හොරාගෙන සදායි ධාන ජීවිතයක් ගෙවල ආයතනවල සුගතිය උකන්නා. ගෙවල උපදිනකොට යොදුනක් නානේ ගෙල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මලිතේ පාට, පංච වර්ණ මල් රැස්සක් රැස්සා. මේ විසිතුරු මල් රැස්සකෝත් එක්ක උපන් නිසා දෙවියෝ නම් ලැබුවා චිත්‍ර ජී රාජයා කියලා. දෙවොලෝ ඉන්න තාක් චිත්‍ර ජී රාජයා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කෙළේ. මේ වාගේ දෙවොලෝ බුද්ධාන්තරයක් හිටියා. දැන් තින පිළිලා. කල්ප ලක්ෂයක් හේම් කෙරුම් පුරා නැරිලා තියෙනවා. උදාහරණයක් දිව්‍ය ලෝක හයේම පරිසරල පරිසරලා ඉන්න අතරත අපේ සරුවක් ශාසනය පහළ වෙන කාලයේදී මත්ස්‍යකා ඡන්දේ තියෙන නගරේ ඒ කියන්නේ පැවැත්මට යෙදුම් 120ක් තරම් දුර ප්‍රදේශයක් මත්ස්‍යකා ඡන්දේ මේ නගරේ සිටු දෙදෙනෙකු සිටු පුත්‍රයෙක් කියලා උපන්නා මේ දරුවා මව පුතෙන් ගිහින දවසේදී ඒ සිටුමාලිගා වටේට යෙදුණක් මානේ නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මද තේකාට මල් වැස්සක් වැස්සා. වතුර නෙමෙයි මල් වැස්සා. ඉතින් නම අරගෙන ආවා කියලා තේ තුමා කියේ සිටුවරයා නම තිවේ චිත්‍ර කුමාරයා කියලා. දැන් අර තමන්ගේ පැතු මිශ්‍ර වෙන හැටි. මල් වැස්ස ගොත් එක්ක උපන් නිසා විසිතුරු ආත්මයක් උපන් නිසා චිත්‍ර කියන නමින් ආමන්ත්‍රණය කළා චිත්‍ර කුමාරයා. මේ චිත්‍ර ඉගෙන කියාගෙන තමන්ගේ ක්‍රියාසතු හිත සමතුලක් ලබා ගත්තා. මුළු මාත් ප්‍රදේශයේ බොහෝම ජීවනෝත්පත්ත ධනවතෙක් වුණා. ඒ කාලයේදී අපේ බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා ධම්සං දේශනාවෙන් පසුව ඇතනම ධර්මදෝත සේවාවේ පිටත් කර යවන්නේ ඒ මුලින්ම පැවිදිව පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතරට එක එක ස්වාමීන් වහන්සේ එක එක ගම් නියම් ගම් රාජධාන වලට වැඩියන්නේ. ඒ එක නමක් මේ මත්කාසන්න නගරයට වැඩලා තියෙනවා. උන්වහන්සේ හඳුන්වන්නේ මහා නාම කියලා. මහා නාම රහතන් වහන්සේ. ඉන්නේ මත්කාසන්න නගරයේ ප්‍රධාන සිටුවරයා නිසා තා පිරිස එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ධර්මානුශාසනයකට සවන් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනය තුළින් මේ චිත්‍ර ගුරු උපදේශකමා සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා. මේ පළවෙනි ධර්මාශ්‍රවණයයි. සෝවාන් වෙනකොට මෙතුමාට වෙනත් ආයත වඩා විශේෂත්වයක් ලැබුණා. ඒ මොනවද? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිලියාගාර ලැබුණ සෝවාන් මාර්ගය සමග. මේක ආශ්‍රාමිකයක්. අපේ බුදු සසුනේදී සෝවාන් වෙනකොට මේ සිව් පිළිසියා ලැබුව ප්‍රශ්නමක් ගැන පමණයි සඳහන් වෙන්නේ. සවිද්දාන් වතරට අනුගමාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසියා ඥාන ලැබුවා. උපාසක කෙනෙකුන් අතර සබිනානුවර උපාලි ගෘහපතිතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසියා ඥාන ලැබුවා. සරත් නුවර ධම්මෝපාසකතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසියා ඥාන ලැබුවා. කොසම නුවර සාමාවතී රාජමහ හේතුකාත මල් සැපයෙහිව කුජ්ජතරා කෙන උපාසිකාවද හෝවාන් යද්දීන සිසී පිළිසිඥා ඥාන ලැබුවා. එයින් එක්කෙනෙක් තමයි මේ මස්තිකා කන නගර වාසී චිත්‍ර ගුරු කොතුමා. ඔය පස්සේ නාගෙන සඳහන් වෙනවා හෝවාන් වෙනකොට සිසී පිළිසිඥා ඥාන ලැබුවා. විශේෂත්වය මොකද මේ පස්සේ නාම විචිත්ත විචිතුරු ධර්ම කටිකත්වයෙන් හෙලසෙන් ප්‍රසිද්ධ වුණා. අනුගමහියන් වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකත්වයට උත්සන්නේ. ධම්මික උපාසක කුමාරත් එහෙමයි ශරයක් නෝර. එතුමාගේ ධර්ම කතිකත්වය නිසා ත්‍රිපිටක ධාරීව දෙලක්ෂ 50000ක් එතුමාගේ සමාගම හිටියා. එතුමාගේ මව් සමාගමේ හිටියා 500ක්. ඒ 500ක් දෙනා සාකා සමාගම් 500ක් හදාගත්ත 500 දෙකි. ඒතර දෙලක්ෂ 50000ක් වෙනවා ධම්මික සමාගම. ඒ සියල්ලන් ප්‍රධානව ධම්ම දෙතෙනින් සිටියේ මේ ධම්මික උපාසකතුමා පැවැත්වුවා. රජගහනුවර නිගාන්ත නාථපුත්‍රයාගේ ප්‍රධාන දායක කෙනෙක් තමයි උපාලි ගෘහපති. එතම බුදුරජාන් වහන්සේගේ වාද කරන්න කියන්නේ වේළුවනාරාමයේක වාදයෙන් හෝ පරිණිමා පමණක් නෙමෙයි. බුදුබණ අහලා එදා අශෝවාන් උනාසෝවා වෙනකොටම සූති විසිල්ලාඥාන ලැබුවා. ඊළඟනේ චිත්‍ර ගුරුතුමා. චිත්‍ර ගුරුතුමා අර මහා නාම රහතන් වහන්සේගෙන් බණහාදී සෝවාන් වුණා එතකොටම සීතිල සිල්ඥානයන් ලැබුවා. උද්දේශතරවත් මල් ගේන්න මල් ශාලාවට යනකොට බුදුරජාන් වහන්සේ ධම්ම දේශනා දැකලා බණ අහලා ඒ ඉන්න සෝවාන් වෙලා සීතිල සිල්ඥානයන් ලබා ගත්තා පමණක් නෙමෙයි එදාම සාමාවතිය ඇතුළු විසවරු 500ක් දෙනාට ඒ බණ දේශනා කරලා 500ක් දෙනාම සෝවාන් ඵලයට පැමිණෙනවා. මෙන්න මේ මස්සිකාසන නගර වාසයේ චිත්‍ර ගුරු පරිතුමා සදා බෞද්ධයෙක් වූ නිසා ඒ මහානාම මහරහතන් වහන්සේ උපදෙස් ලබාගෙන ආරාමයක් ඇති කරගත්තා. එතුමා ගියෙනක් තියෙන අම්බාතක වන්නේ කියලා. අම්බාතක කියන්නේ අම්බරල්ලා. අම්බරල්ලා වන්නේ කියන උයනක්. ඒකේ ඇදුවා විසුණු ආසනාට විහාරස්ථානයක්. අංග සම්පූර්ණව ආරාමයක් කරවලා ඉති මහා නාම රහතන් වහන්සේ නැවතුණා නෙමෙයි උන්වහන්සේ කාර්යකාරදියා පසු කාලෙක සුදම්ම කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් එතන මේ වාසිකව වඩාගෙන ඉුවා. ඉතින් මෙතුමා සෑම දවසේම විහාරයට යනවා. බොහෝ කෙනෙක් තියෙනවා. එතුමා බෞද්ධයෙක් වූ නිසා මුළුමනත් මස්සිකාසන්න නගරයෙන්ම බෞද්ධ නගරයක් වුණා. නිසා බොහෝ විහාරස්ථාන ඇති වුණා. නිසා භික්ෂුණීක්ෂණේ උපාසක උපාසිකා සිවණක් හේතම මේ මච්චකාසන නගරයේ ප්‍රදේශයේ ඇති වුණා. ඔය අතරත මෙතුමා ගැන බොහෝම ප්‍රසිද්ධියක් ඇති වුණා බොහෝම විශේෂ විශේෂතර ධර්ම ප්‍රතිපත්තියක් ඇති කෙනෙක් කියලා. ඒ වගේම කවදාකවත් ඇසේ නැති බණපදයක් වුණත් ඇසෝ කෙනෙහි එතුමා සියල්ල අවබෝධ කරගන්නවා කියලා ආරංචියක් තිබුණා. බොහොම ධර්ම ප්‍රතිපත්තිය නිසාම ධර්ම සාකච්ඡාවට මෙතුමා සහභාගී වෙනවා. එක දවසක් සෑත් නුවර ජේතවනාරාමයේදී එක ස්වාමීන් වහන්සේ නමක් ගැඹුරු ගාථාවක් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගේ කාර්යයක් දැනගෙන ගියා මේ මත්ස්‍යකාසම් නගරයේ සිටුපුත්‍රයාගේ සිටුවරයාගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට ගියා. ගිහිල්ලා කිව්වා "සිතාලෙනි මම මේ ගාථාවක් පාඩම් කරන මට කෝරලා දෙන්න පුළුවන්ද?" හොඳයි ස්වාමීනි ගාථාව කියන්නේ. ඉතින් කිව්වා. "කිව්වා මට විනාඩියක් අවසර දෙන්න මේක හිතන්නේ." ඊට පස්සේ කියන්නේ අර්ථ කෝරලා දුන්නා. කෝරලා දීලා කිව්වා ස්වාමීන් මේ මගේ වැට හිමයි. ස්වාමීන් වහන්සේ මේක බුදුරජාන් වහන්සේගෙන්ම අහගන්න. අහගෙන බුදුරජාන් වහන්සේ දේශනා ආකාරයෙන් පිළිගන්න කිව්වා. ඒකට කිව්වා ස්වාමීන් මම මේක අහගෙන තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළ වචන වලින් අකුරක්වත් සමුන්නාසුලේ වචන වල වෙනසක් කොනේ නැහැ. සමුන්දාසිකේ ප්‍රතිභාවනේ කෞශල කුසලතා දැනගන්නයි මම ආව සමුන්දාසික බොහොම ස්තුතියි කියලා හිතත් වුණා. අනේ වාගේ කවදාකවත් ඇති නැති බණක් උනත් මේ සීතිලි සිලියා ඥානාභී අයත අහන්න ලැබිච්ච ගමන් මේක විනීග ආභෝධ වෙනවා. කෙලවර දක්වාම ආභෝධ වෙනවා. ඒක මේ සීතිලි සිලියා ඥාන කියන විශේෂත්වය. අර්ථඥානෙ, ධර්මඥානෙ, නිරුක්ති ඥානෙ, ප්‍රතිභාන ඥානෙ කියන මේ හතර. ඉතින් මෙන්න මේ අතරත සරියොත් මොගලන් දෙනම වහන්සේ දහසක් සංගත දේශ පිරිවරාගෙන චාරිකාවේ වදින්නේ මත්කාසන්න නගරයේ මේ චිත්‍ර ගුරුතුමා කරවා තියෙන සම්රාසක වනයේ ආරණ්‍ය සේනාසනයට වැඩියා. මේමව ආරංචිලා චිත්‍ර ගුරුතුමා විශාල පිරිසක් එක්වාසු කරගෙන බණ අහන්න ගියා. ඉතින් සරියොත් මොගලන් දෙනම වහන්සේ දීර්ඝ මාර්ග ගමන් කරලා එහෙත් පහසේ සිටින්නේ ඉතින් මෙතුමාගෙන් යදනතුවා ස්වාමීන් වහන්සේට බර ටිකක් අවශ්‍ය ලැබෙන්න ඕන. ඉතින් සරුවත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා "තිකාණෙනි දැන් ගමන් මහන්සි බොහෝ මෙහෙත මහන්සිලා අපි ආවේ කියලා." "නෑ ස්වාමීනි වැඩි මෙහෙතෙන් නැතුව බොහොම සීලෙන් දේශනාවක් කරන්න" කියලා. ඉතින් සරුවත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඔය ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතුමා සසදාගාමි අනාගාමි මාර්ගඵලත් ආબોධ කරගත්තා. දැන් ඉතින් ජීවිතයේ බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලබා ගන්නවා. ඉතින් කරියොත් මොකදන් දෙනවා අවශ්‍ය ඇතුළු පිළිස ටික දහසක් මේ වැඩම වැඩ සිටලා කාංකා පිටත් වුණාට පස්සේ මෙතුමා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලැබුවා. දැන් නම් නොදකින්න බෑ මට. මම දකින්න ඕන. කියලා ගමනක් සංවිධානය කළා. භික්ෂුන් වහන්සේලා 500 නමයි වික්ෂණීන් වහන්සේලා 509යි උපාසක මහතුරු 500යි උපාසිකා මවුරු 500යි එහෙම 2000 ඒ ආගමික පිරිස තමන්ගේ ජෛන යාත්‍රා සඳහා පිරිස 1500ක් ගත්තා ඒ කියන්නේ ජෛල් 501 දානෝපකරණය මඟ වේදම යොක්කෝම සම්බන්ධ කරලා තියාගෙන තමයි මේ ගමන යන්නේ එහේ 120ක් ගන්න ඕනේ ගමනට යනවා දවස් 15ක් දවස් 15 ගමනක් යන්නේ ඉන්න දවස් 20 මාසයක් යනවා. මාසේ කාමාරක් වෙන් කරගෙන මේ යන්නේ. දවස් 15ක් සැවැත්වර වාසය කරලා ඉන්නත් බලාගෙන. මේ චිත්‍ර ගුරුතුමාගේ මේ ගමනට මිනිස්යන් වශයෙන් 3500යි. එවාගේම ගොනු ගල් 500ට අවශ්‍ය තරම් ගොනු සමාර කරන්නත් එක්ක ගොනු සමාකය ගෙනියන්න ඇති 2000ක් විතර. ඔයසා විශාල කණ්ඩායමක සාධිකාවක් දෙමින් ඉතින් විශ්වාස කරනවා. බුදුරජාණන් කියන්නේ දැන් මේ ගමන පිටත් වුණානේ පාර දෙපැත්තේ නෙන්න දල්සල් පහළ වෙලා. පාර දෙපැත්තේ දල්සල් පහළ වෙලා. මේ යන ඔක්කොටම කෑම දින බස බුලත දෙහෙත ඒක ඔක්කොම දෙනවා. ඒක නම් මහා කුමාර ජීවනයේ මහරහතන් වහන්සේ වගේ. ඉගාට මෙහෙමයි මේගොල්ලෝ ගෙනිච්ච මග වේදන් කිසිවක් වේදන් වුණේ නැහැ. වේදන් වෙන කාරණයක් නැහැ. ඔක්කොම නොමිලේ හිනට ලැබෙනවා. මාස් පහළවක මේ ගියා කොහොම මග දිවරසින සල්කෙල් වලින් අවන්හල් වලින් සක්කාල සම්මා ලැබෙනවා. හවුද මේ? මේ තින්නකාගේ කුණි මහිමේ නිසා ආකාශස්තක විමානස්තක භූමියස්තක දෙවියෝ මිනිස් සිතින් දැකලායි මේ සත්කාර සිද්ධ කෙලේ. පින්තුන් ආලයකේ සීලේ මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් අර හේවත මහරහතන් වහන්සේ දකින්න යන ගමනේදී බුද්ධ ප්‍රමුඛ 30000 සංඥාන ශෝකසේ ලැබුණ ඇති ආලයකි. ඒ වගේ සිද්ධියක් මේක. දැන් සීලේ මහරහතන් වහන්සේ නම් නිත්‍යයේ රහතන් වහන්සේ නමක්නේ. මේ යන්නේ අනාගාමී උපාසක මහත්මියගේ ප්‍රධාන ගමනක්. 15 කින් සයත් නෝරට සමීප වුණා. බුදුරජාන් වහන්සේ දා උදෑසන කනද මාහිමියන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්දය අද මච්චකාසන්න නගර වාසී වන්දනා පිරිසක් එනවා. චිත්‍ර ගුරුතුමා පෙරමුණේ තියාගෙන වන්දනා පිරිසක් එනවා. ඒ පිරිස ඇවිල්ලා සතාගතයන් වහන්සේගේ ශ්‍රීපාදයේ චිත්‍ර ගුරුතුමා වඳින වෙලාවේ ගොඩුණක් මානේ පස්වනක් මල් රැස්සක් වයිබා. 84000ක් කෙනෙකු මඟඵල නිවන් ලැබනවා. කියන මේ ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ අනුදමා හිමියන් වහන්සේට ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුළුමහා සරත් නොවත මේක ප්‍රසිද්ධ වුණා. හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනතාවක් ජේතවනාරාමයේ එක්වාසීලා. දැන් මේ පිරිසත් හවසර වෙනකොට තමයි ජේතවනාරාමයට සමීප වුනේ. අර ගෙනගිය ගෑන් ඔක්කොම සුදුසු තැන්වල කඳවුරු බණ්ඩවන අර සංඝ පිරිස 500යි වික්ෂුණී වහන්සේලා 500යි උපාසකවරු 500යි උපාසිකාවරු 500යි බෙදා පිරිස එක්ක මේ පින්නතා ගියා වන්දනාවට දෙපැත්තේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න ඉද්දෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ ඒ ඍජුව ඒකට කියන බුද්ධ වීතිය කියලා බුද්ධ වීතිය කවුරුත් වාඩි වෙන්නේ නැහැ ඉතින් මේක නැත්තම් නැමෙ නැමීම දීලා ධන මණ්ඩලයේ පතම්ම සේපාදේ ස්පර්ශ කරමින් අතගා නම කේකියා යන්නා. ඒ වගේ නෙගනාවේ මුළු මහත් ප්‍රදේශයේම විශාල ප්‍රමාණයක දිව්‍යමය මල් වර්ෂාවක් දැස්සා. මේවා පුරංගනා කතා කරලා හිතන්න පුළුවන් අද කාටවත් මල් වැහි වහින්නේ නැති නිසා. අද කවුරුත් එහෙම මල් වැහි වහා කාරණා කියන්නේ නැහැ. හැබැයි අපි අහලා තියෙනවා පසුගිය කාලේ තුනීතාවුදු අවුරුදු 40 ගානකට ඉස්සර බෝවත්තේ හේමා ලෝක ස්වාමීන් වහන්සේගේ ආදාන පෙරහැරේ මල් රැස්සක් රැසලීලා. ඒක හරි ප්‍රසිද්ධ වුණේ නෑ නමුත් අසකාරයි කියලා. ඒ වගේ සිදුවීම් සිදුවෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රාර්ථනාක ඵලයක්. නිකම් ප්‍රාර්ථනා නෙවෙයි උසස් කුසලයේ පාපයක්. ඒ නාමයේදී දෙනෝදාසම් මේ කෝටියක් දෙනා සාදුකාර දෙදී ප්‍රසාදයටපත් වෙලාවේ සරුවක්යන් වහන්සේ විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ දේශනාව කාලයේදී රැකසිතේ ජනතාව අතර සෝවාර දහසක් දෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. දැන් මේ මත්කාසන්න නගරයෙන් පැමිණි වන්දනා පිරිසට ඉඳුන් හිතුන් කෑම බීම ඔක්කොම කුසල රජු අනාථපිණ්ඩිකේ සිටුවරයා සෝලානාථපිණ්ඩිකේ සිටුවරයා විසාකා මාතාව සංඝාන කළ කිව්වා. මේ අය ගෙනගිය දාන වස්තුන් මොකක්වත් කන්නේ පරිහරණයට ගන්න බැරි වුණා. සතුව ඒ සියලුම දේවල් අපේ කුටියක් වෙන් කරවාගෙන හිතන්පත් කරන තමයි එන ගමන එන්න සිද්ධ වුනේ. මේ 15 වෙනි බුදුබණ අහමින් බුද්ධ වන්දනා කරමින් සංඝ රත්නයට වන්දනා කරමින් පුදුමාකාර පුණ්‍යවන්ත කාලයක් මේ පිරිස පැවැත්තුවා. තවත් පොදුනියක් තමයි දැන් මේ පිරිස ගැල්ලලා තියෙන පූජා භාණ්ඩ මගමේ දැන් ඔක්කොම විමත දාලා සංගරක්කේ පවරලා එන්න හදනකොට මෙන්න ගැල්ලම තවත් බරක් පැටලිලා මොනවද සංරිදී මුතු මැණික් වෛදූර්ය ආදී සත් භාණ්ඩ සත් මේ විද රත්න භාණ්ඩෙන්නේ රත්නද සාතත්න මුල මහත් ගැල්තිල්ල මේකනම් දීයාංගන සුඛාඥාන සුරංගනා කතාවක් කියලා හිතෙන්න පුළුවන් නමුත් පුණ්‍ය විපාක වල ඇති. මේක ආස්කාරයේ සිදුවීමක්. ආස්කාරයේ වන්දනා ගමන. ආපසු ගමනේදී දර ආකාශත්තර විමානත්තක භූමියත්තක දෙවියෝ මිනිස් වෙති දවසල් මමාගෙන මේ යන පිළිසෙට ශීලෝම සත්කාර සම්මාන සෑම දීම වසතුලට සම්පාදනය කර දුන්නු. ඉඳුන් හේතුන් ශීලම දේ දවස් 15ක නිසිතේ දෙවියන්ගෙන් ලැබුණා. ඉන්නේ ප්‍රවෘත්ති ආස්කාරයයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන විස්මිත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මේ වාගේ වන්දනා ගමන කටි දැකගෙන මේ වාගේ මල් දැක්කත් ඒ කියන්නේ බණක් පමණ කටියක් පමණ කරවටක් තරම් සමාන තැන්වල මල් දැක් එක්කසත් වෙලා මල් ගොඩවක් දිවිනේ සුවඳ විහිදෙන මල් හස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දමේක තථාගතයන් වහන්සේගේ අදිස්ථානය කියලා නෙමෙයි. දෙවියන්ගේ බලපෑමකුත් නෙමෙයි. විදේශ දුහුණා නෙමෙයි. මේ චිත්‍ර ගෘහකතුමා කළ මහා පිණිස විපාකයක්. මේ චිත්‍ර ගෘහකතුමා කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ආවා මේ විදිහේ බුද්ධ ශාසනයේ කොටස් අනුසුරුම් කරා ගන්න. ඉතින් එතෙන් වාගේ පාසේ බුදු ශාසනයේදී අර එක්තරා භාවනානෝගේ ස්වාමීන් වහන්සේ නමකට දානෙදී ලස්සල පැතුම අනුව මේ මල් දැන් ලස්ස. එතුමා එදා ප්‍රාර්ථනා කළා තිබුණ මට යෙදුම් ගමන් මොනතරම් දුර ගමනක් ගියත් දහස් ගණන් පුද පරිදි ලැබේවා කියලා පැතුමක් එදා සිද්ධ කළා තිබුණා. ඒක අර දුක්පත්කම හිතනවා නේන. එදා ඒ කාලේ ගඩයන් කරමින් ජීවත් වෙන්නේ කොහොසත් ජීවිතයක් නෙමෙයිනේ. එනිසා තමයි ගිය ගේතන දහස් ගණන් පුද කඳු ලැබේවා කියලා පැතුවේ. ඉතින් දැන් මේ තැනත්තා කල්ප ලක්ෂයේ සිට දිනු කරගෙන ආව කුසල ඡන්දේ කුසල දීනේ කුසල චිත්තේ කුසල දීමංසාව තියෙන නිසා මේ විදිහේ උසස්ම වංශවත් ජීවිතයක් ලැබුවා. චිත්‍ර ගුණ ප්‍රතිඥාණයෙන් පහළ වෙන මේ කියන බුද්ධ වන්දනා ගමනේදී අර තමන්ගේ කළ කුසලයේ උපනිෂදේ සම්ප්‍රාප්තිය අනුව දෙවියන්ගේ උපස්ථාන පවා ලබන්න සිද්ධ වුණා. යනකොට එනකොට තම මාසයක් තිස්සේ දෙවියන්ගේ උපකාර ලැබුණා. සවැත් නුවරදී රජ නැසියම කියාගේ බොහෝ ප්‍රභූවරයන් උපකාර ලැබුණා. ඒ වගේම මේ ගල්වලට අවශ්‍ය රත්න වාරික අප්‍රමාණව ලැබුණා. මේ ඔක්කොම දෙවියෝ කරලා දුන්නා නෙමෙයි මේ පින්නතාගේ කුමේ මහිමේ සිද්ධ වුණා. මේ විදිහට හේතනත්වාගේ සංකාලගත උසස් ගුණ ධර්ම හතරක් මෙතන සඳහන් වෙනවා කියන එක තෝරලා දුන්නා. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, පරිවාර සම්පදාව සහ භෝග සම්පදාව. ශ්‍රද්ධා සම්පදාව යම් කෙනෙකුගේ නම් හේතනත්ත සදා සීල සම්පදාවක් ඇති කෙනෙක් වෙනවා. ඒක සම්පත්‍යයක් ලැබෙනවා, ඥාන සම්පත්‍යයක් ලැබෙනවා, ප්‍රඥා සම්පත්‍යයක් ලැබෙනවා. මේ දෙකක් මෙතන කියන ශ්‍රද්ධාවයි සීලයයි. අනික පරිවාර සම්පත්තිය ඒ කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණයන්ගෙන් සමන්විත නම් ඒක නැත්නම් ආශ්‍රය දෙන්නේ එවැනි කුජලියුමයි ශ්‍රද්ධාවන්ත සීලවන්ත සුතවන්ත ත්‍යාගවන්ත ඥානවන්තය තමයි ඒක තියෙන්නේ සිරත එක තියෙන්නේ පිළිමේ කණියට එක තියෙන්නේ තනි හතරෙන් එක තියෙන්නේ රත්තරන් දෙවියට එක තියෙන්නේ දෙවි ඒ වගේ තමයි එතන ඉන්නේ ಗುಣධර්ම යන්තන වගේ තියෙනවා නම් ඒ විදිහේ ಗುಣධර්මයක් තමයි ස්ථාපි වෙන්නේ. ඒකට කියනවා ධාතු සංයුක්තයේ දේශනාවක් ධාතුතෝ භික්ඛවේ සත්තා සංසන්දන්ත සමෙන්ති. හේනවා විමුක්තිකතා සත්තා හේනවා විමුක්තිකේ සබ්දෙන් සංසන්දන්ත සමන්ති සමෙන්ති. පණීතා විමුක්තිකා සත්තා පණීතා විමුක්තිකේ සබ්දේ සබ්දෙන් සංසන්දන්ත සමෙන්ති. මේ වාගේ ධාතු සංයුක්තයේ දේශනාවක් කියනවා. පහක් අදහස් ඇත්තෝ පහක් අදහස් ඇති අයට එකතු වෙනවා. උසස් අදහස් ඇත්තෝ උසස් අදහස් ඇති අය එකතු වෙනවා. අදිමුක්ති කියන්නේ අදහස, ප්‍රාර්ථනාව, සිතුම් පැතුම්. ඒකට කියනවා ධාතුසෝ කියලා. ඒ කියන්නේ සිතුම් පැතුම් ස්වභාවය අනුව. සිතුම් පැතුම් ස්වභාවය අනුව කුද්ධිලා එකතු වෙනවා. දැන් මේ චිත්‍ර ගෝල ප්‍රතිතුමා සදා ශ්‍රද්ධාවන්තයෙක්. සීලවන්තයෙක්, සෘතවන්තයෙක්, ත්‍යාගවන්තයෙක්, ඥානවන්තයෙක් නිසා එවැනි පුද්ගලයන් තමයි මේ තැනැත්තාට සම්බන්ධව වාදව කටයුතු කරන්න යුතුයි. එනිසා භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න විශාල පිරිසක් නිකුමාගේ පරිවාර හැටියට හිටියා. ඒකට කියන යසස කියලා. යසස කියන්නේ මේ ಗುಣසතනේ පමණක් නෙමෙයි. ಗುಣසතනේ එකම අර වාගේ පරිවාර සම්පත් ලැබීම යසස හැටියට හඳුන්වනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ යසස අනන්තයිනේ. දෙක්ඛෝ දෙක්ඛනේ උපාසක උපාසිකා දේවිය බ්‍රහ්ම නාග සුපානාමේ කොන මොන තරම් පිළිසක් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වෙලා ඉතියද ඒවා තමයි යක සිතිල කියන්නේ යසෝ පරිවාර සම්පත් දෙක මේක වශයෙන් කියන්න පුළුවන් ඊළඟට භෝග සම්පදා නමින් එතුමා සතර කරගත් අනේක අප්‍රමාණ දාන ආදී කුසල් දෙලෙන් දෙලෙන් නැති විනාශයෙන් නැති තරම් විශාල ධනස්කන්ධයක් භෝගස්කන්ධයක් එතුමාට තිබුණා එනිසාරණ 3500ක් ශෙනගෙත් මේ වන්දනා ගමනක්ගේ ඔක්කොම සලකන්න බලාගෙනනේ නිකන් අනුන්ගෙන් ඉල්ලා ගන්න නෙමෙයිනේ ඒ තරම ධනකාමී වස්තම් මෙතුමාට තිබුණා ඒතකොට එතුමා ඒවා ධාර්මිකව පරිහරණය කරමින් බුද්ධ ශාසනයට පිහිට වුණා තමන්ගේම උගෙනක ආශ්‍රයයක් කරවාගෙන වික්කෝන් වහන්සේලා වඩා හිඳුවලා ආගමික වත් පිළිවෙත් සඳහාම කාලය ගෙවමින් එයින් ප්‍රයෝජන ගත්තා මේ බුදුරජාන් වහන්සේ දේශනෙන් පැවැත්වී ශ්‍රද්ධාව, සීලය, යසස, භෝගය කියන යම ස්වයං ගියේ තැන දෙවියන්ගෙන්ද, මිනිසයන්ගෙන්ද, ජීවයන්ගෙන්ද, සෛද්දන්ගෙන්ද කුද සත්කාර ලබන්නේ වෙනවා කියන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ ශ්‍රද්ධා සම්පදාව කියන්නේ. මේක දැනගත යුතු දෙයක්. ශ්‍රද්ධා ශ්‍රද්ධා කියන මේ වචනේ කවුරුත් අපි භාවිතා කරනවා කියලා. නමුත් මේකේ ප්‍රභේද අපි දැනගෙන හිටියොත් අපට ඒක නිතර අවදීන් සබා ගන්න පුළුවන්. සද්ධාතේති සද්ධා. ඒ කියන්නේ බුද්ධ ආදී ගුණ පිළිගන්නවා නම් ඒක තමයි ශ්‍රද්ධා නමින් එතන හඳුන්වන්නේ. ඒ ශ්‍රද්ධාව සිත පැහැදිලිවම වර්ෂයෙන් නැනිකක් වාරු. ශෝබන ඡායසික ධර්මයේ තියෙනවා 25 එයින් මුල තුන තියෙනවා ශෝබන සාධාන 19ක්. ඒ දානමය පළමුවෙනි පියවර ලැබෙන්නේ ශ්‍රද්ධාවතයි. ශ්‍රද්ධාව තමයි සෝබන සාධාන ශාසනයේ මුල. ශ්‍රද්ධා ජාතෝ උපසංකමිත ආදී ආනිසංස ප්‍රයෝගයක් යන්න තියෙනවා. එයින් මේ ශ්‍රද්ධාවේ කියනවා දෙකේද හයක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පත් සම්මන ලක්ෂණ ශ්‍රද්ධාව, ඕපාපන ලක්ෂණ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව සහ අධිගම ශ්‍රද්ධාව කියලා. මේ අවස්ථා පහ හයක් කියනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාවේ ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හදපත් වෙන බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ අදහනවා, පිළිගන්නවා. භක්තියක් පමණනේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කාන්තේ සරුවක්යයි කියලා හදපත්යෙන් පිළිගන්නවා. ධර්ම රත්නේ කාන්තේ ස්වාක්ඛාතය කියලා හදපත්යෙන් පිළිගන්නවා. සංඝ රත්නයේ සුපතු කරනවා ඒකාන්තයෙන් කියලා සංඝ රත්නයේ දුන පිළිගන්න. බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරු ආකාරයේ බෝධිසත්ව චරිත පිළිගන්න. බුද්ධ ශරීරය පිළිබඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසේ චනුන් යන ලක්ෂණ ආදී පිළිපෙන්න පිළිගන්න. අස්තංග සමන්වාංශ බ්‍රහ්මස්වරයෙන් ධම්ම දේශෝභා පිළිගන්න. බුද්ධ චරිතයේ සිදුවේ කියන්නේ ඒකාන්ත සත්‍යයයි කියන එක පිළිගන්න. ඒ වගේම ස්කන්ධාතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිසම්පාද ආදී වශයෙන් තේන මේ ධම්මයේ ධර්මාංශයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල නිර්වාණ ධර්මද ස්ථීර වශයෙන් පිළිගන්න. විශ්වාසයෙන් පිළිගන්න. සංඝ රත්නයේ සුපටිපන්නතා උදුපටිපන්නතාගේ අනන්ත ගුණ කියෙන් පිළිගන්නවා මේක සද්ධා සම්පදායයි. ඒකට කියනවා සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව. එනම් ඇදහිීම. අනිත් එක තමයි සම්පසාදන ලක්ෂණ සද්භාව. ඒ කියන්නේ රහත් නොවු අයගේ සිත වරින් වර පිළිති වෙනවා. පිළිතුනා කියන්නේ කෝ කෝපෙන්, දුකෙන්, ගොම්නසෙන්, කාමයෙන්, දෝෂයෙන්, මෝහයෙන්, මානෙන්, උපක්‍රේෂයන්ගෙන් පිළිති වෙනවා. ඒ කාර්යයට වතුරක් බොර වෙනවා වගේ. ඒ පිළිති වෙන නැත්නම් බොර වෙන ඒ අපිරිසුදු වෙන සිත පිරිසුදු කරගන්න ශ්‍රද්ධාව පිහිට වෙනවා. සදා ශ්‍රද්ධාවන්තයා හිතේ දුකක් සංඝාතුවක් බයක් ඇතිගැනෙන්නක් මොකක් හරි එලසක් වුණාම දේවාලයට යනවා නෙමෙයි. සායි බබාවනි කාන්තුවරයන් සොයාගෙන යනවත් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නේ හොයාගෙන යනවත් නෙමෙයි. නාමි වාක්‍ය ශේෂය නැකත් බල ශේෂය යනවත් නෙමෙයි. ඒලාට තමන්ගේ හිත තමන් අදාළ සාතුරු මාශය ගැන සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා, ධාම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, බුද්ධ ධර්මයේ සිහි කරනවා, බුද්ධ වචනේ සිහි කරනවා. එතකොට ඒන් සිදු වෙනවා අර කලමිනා, බොට වෙනවා, අපිරිසිදු වෙනවා කියන හිත පැහැදෙනවා. ඒකට නිදුතුනක් කියනවා චක්‍රවර්ති රජුගන්න කියනවා කියලා මැනිකක්. පාර යනකොට පයින් යන තැනකදී වතුර පිපාස වෙනා වතුර ඕන වෙනකොට බොර වතුරක් අහු වෙනවා. මේ බොර වතුරක මේ මැනික දැම්මම කැණිතෙන් ඒක මැණික් පාදක පැහැදිලි වෙනවා. අර බොර වතුර පහළ නිසා ඇතිවෙන උදක ප්‍රකාරයක මානික කියනවා. ඒ වාගේ අපේ හිතේ මොනවා හරි කෙලෙස් හිතක් හරි දුක්ඛකාරක හිතක් හරි ඇතුණා නම් ඒ හිතේ තියෙන අපිරිසිදු භාව පිරිසිදු කර ගන්න යන්නේ බුදු ගුණ දහම් ගුණ සංගුණ වර්ධනය කිරීමෙන්. එයින් සමාගයේ ප්‍රසන්න වෙනවා. අන්නේ එයාට පහදවා ගැනීමට උදව් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා ඊටත් වඩා බලගති. ඒ කියන්නේ මානස බාධක අතුරු අන්තරා ජය ගැනීමන තරම් උද්‍යෝගීමත් ශ්‍රද්ධාවයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ. ඒක මෙදෙතුනක් කියනවා නම් ගඟක් ගලනවා. දෙගොඩ තලා වතුර ගලනවා. මේ ගඟ ගැඹුරු නෑ. නමුත් තේන්නේ මහා ගැඹුරු ගඟක් වාගේ. කාර්ය විසත් වෙන මිනිස්සු උගද මුගද වෙන්න බැරිව රොක් වෙලා ඉන්නවා. බාහිරපත් වෙලා. ඔය අතර කෑමට ගහගත්ත විසමහාක තෙන්නේ නැති යෝධ පුරුෂයේ ජගදාවක් කරන් මේ ගංගදිය දෙදෑ කරනවා. ගංගදිය දෙදෑ කරමින් කිරිසයා මිනා දෙනවා. අන්නේ වාගේ කුදුම උද්‍යෝගීන ශක්තියක් මේ සම්පත් හන්දන ලක්ෂණ ශ්‍රද්ධාවතිය. ඒ කියන්නේ දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, බණ කරන්න, කවර හෝ යහපතක් සඳහා ඉදිරිපත් වුණාම අසනීපකම් වෙනත් වෙනත් වැස්ස, පින්න, අවවල নানা ආකාර බාධක දේවල් මොනවා හරි තියෙනවනම් ඒ මොනම දෙයක දේවල් හසුබසවන්නේ නැහැ සමාසතාවගත පින්කම කරන්ඩ ජීවිතය ගැන නොබලා හරි ඉදිරිපත් වෙනවා. අන්න ඒකට කියන සම්පක් සම්දන ලක්ෂණ ශ්‍රද්ධාවේ. කතිරාංගාර බෝධිසත්ව චරිතාගෙන් උදේට ඒක පැහැදිලි වෙනවා. කතිරාංගාර කියන්නේ නරනම. අපේ ഘോഷතානන් වාසේ සිටුවරේ. සිටු පුත්‍රයා පුත්‍රයා කාලයේ සිටු පුත්‍රයා කාලයේ පටන්ම දුගේ මංගල ආකරණයන්ට දානයක් දෙන්න පටන් ගත්තා සීනේස ඉද්දේ ඉදිරියේ ශාලාවක් හදලා. ඔබ දවසෙන් දවස දියුණු වුණා. ඉතින් මේ දන්සල දවසෙන් දවස සිය ගණන් දහස් ගණන් දෙන ඇවිල්ලා කෑම බීම බත් බුලත දෙයේ මේකේ ලබා ගන්නවා. ඒ අතර අග්ගාසාත්ම නිරෝධ සමාපත්තියෙන් ගන්ධමාදන කාරෝකයේ වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසෙන් බැලුවා දානේ ලැබෙන්නේ අද කොතනද කියලා. මොකද එදා දානේ නොලැබුණොත් පිරිනවන් පානවා. දවස් හතක් නිරාකාරවලු මුළු ධම්මොද්දීපේම නුවණින් දැනේ නේද කෙනෙක්ගේ මෙතන ගල්තලයි. එතන ගල්තලේ නම් ධානි තියෙනවා. පරිත්‍යාකරන ධාන ප්‍රත්‍යාවේ ශ්‍රද්ධාවක් තියෙනවා. විවාසයේ පාත්‍ර සීල ධර්ම ඉරිදී මහසින් වැඩලා යමුදුලට දැක්කා. ධාන ශාලාවට දැක්කා. ඒකවල සුදුම දෙයක් වුණා. මේක බලන්නේ කිය වසවාත දී පුත්‍රයා. වසා දී පුත්‍රයා මේ බුදුවරු සතේ බුදු රහතන් වහන්සේලාට වැඩි කැමති නෑ. මොකද සත්‍ය නිවන් දක්නවාට කැමතිද? එතුමා කැමති දෙවලෝට එනවා. බමලෝට යනවට කැමති නැහැ. මොකද එතුමා ජනාධිපති කෙනෙක් වගේ අද රජ කෙනෙක් වගේ. ඔහුගේ ඉහළම ජීව ලෝකේ. ඒ ඉහළම ජීව ලෝකේ ඉන්නේ තනස් ආයතන සියලු දෙනා මම යට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි බමලෝට යනවට කැමති නැහැ, නිවන් දක්නවාට කැමති නැහැ. ඉතින් මේ පසේ බුදුරජාන් වහන්සේ ධම්සං ගේනා භෝජන සුඛ කියලා නිවනට යනවනේ. ඒක වළක්වන්න පිරිනුවම් පාංග පානු පිණිස අර වැඩේ තැනටයි ධම්සලටයි අතරේ හතරේ නම් තරම් දිග කාලයක ඒ පාන කිහිලි ගිනි අඟුරු වලක් නැයෝ. බලන්න බය මහා භයානක ගිනි අඟුරු වලක් නැයෝ. ගංගාංග පැමිණි දෙනෝ දහසක් දෙනා මහත් සම්දී කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ බෝසතාණන් වහන්සේගේ සිතේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. පරිත්‍යාගයේ අවශ්‍ය දෙයක් බව තේරුම්ගෙන ජීවිතය ගැන නොබලා පරිත්‍යාග කරන්න උන්වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ ප්‍රණීත සීල පායාසයක් එකාතකින් අරගෙන භාජනයේට අනිත් අතින් හැන්ද අරගෙන ආවා මේ ගිනි අඟුරුවා ළඟට. කල්පනා කළා මෙතන ගිනි අඟුරුවාලා ඉලේ හත ගන්න බෑ. මගේ විපාක වාරයක් එන්නේ ඇති. ධම්පං මේ නිකම් පින්කම් කරනවාට අත නැති මාර පාර්ශ්වක දෙවියෝ ඉන්නවා. එහෙම කෙනෙක් මේක මවන්න ඇති. කවුරු නමුත් මේ මවාපු තැනත්තා මට කෙනේවා කියලා ආදර්ශ බැලුවා. සැබවින්ම මහසේ දිවිසු දිවිසේ හිටියා වස්වත් ජීව පුත්‍රයා. ඇස්වා තමුන් අවශ්‍ය කවුද? මං වස්වත් ජීව රාජයා. මේ ගිනියන් රෝමල් නැමේ තමුන් ආශ්‍රේ ලෝ මමයි. ඒ මොකටද? ඇසේ බුදුරජාණන් වහන්සේ දාන වරක් වෙන නිසා. මේ කදිලංගාන බෝසතාණන් වහන්සේ මාර්ගයේ පුත්‍රයාට අභියෝගයක් කළා. වස්වාක දී පුත්‍රය ඔබයන්ි 100ක් 1000ක් ආත්මගේ දාන වලක් ගන්නද බෑ. ඔබ දන්නේ නැති බලන්නයි කියන අභියෝගයක් කරන සත්‍යක්‍රියාවක් කරගත් අහිති. සං කුඩා කලපතන් නිතිකං ශේදක්කා පොහොය කිසේ දක්කා සත්‍යයි. මම මෞපියන් දුක්ඛානකනා සත්‍යයි. මම මේ දවසංකාර සැපනොකතා ලෞතුරා බුදුබාසතාමේ දානේ පාරමිතාකේතෙන් දෙනවා සත්‍යයි. මේ වාගේ දානවලි පාරමී කුඩා ලොව බුදුවරු කසේ බුදු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනියඟුරු වල ගිනියඟුරු වලක් නොවේ මේ නැද්දෙන් ගිහිල්ලා කිසිම අනතුරක් වගේ දානෙ දී ගන්න මට ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන තැන්නා. මේක නම් තිබුණු ආත්ම පරිත්‍යාගයක් බලාහිතේ මේක විශ්මිත වුණා මේ දිවි අගුරුවාට පයින් කොට. අනේ තුන් සංහාම මේ මහා පොළවට හිතක් හිතක් නෑ. නමුත් ගුණවතාගේ ගුණේ තේරෙනවා අගුණවතාගේ අගුණ තේරෙනවා. අගුණවතාගේ අගුණ තේරෙන නිසානේ දෙව්දත් දෙගොන්ද සිංහිමාන විකාවද සුත්‍ර බුද්ධ රජුවද නන්ද මානවකයාද නන්ද යක්ෂයාද කලාගු රජුරෝද ඒ භයානක පාපයන් නිසා ඒ මොහොතේ පොළොව පලාගෙන නමීචයට ගියේ මේ මහා පොළොවට තේරෙනා වගේ නේද? ඒ වගේ අනාගතයේ සමන සමන පියවරක් ගානේ නෙළුම් වල පිටෙන්න පුණ්‍ය සම්භාර පුරණ මේ උත්තරයන් වහන්සේගේ ශිරිපතුල පිළිගන්නට විනාගුරු වල නැද්දෙන් සතරෝදයක් තරම් විශාල නෙළුම් වලක් පහළ වුණා. නෙළුම් වල උඩ තමයි පාර ඇඳුනේ. දැන් උන්වහන්සේ ඉබේම ප්‍රීති වාක්‍යයක් කියුණා. ආමං කතාමි නිරයන් උද්දපාදෝ අවංකිරෝ නානරියං කරිෂාමි කන්දතින්දං කතිංගහා මේ වාක්‍ය කියුණා ඉබේම සන්තෝෂී. ස්වාමීනි මගේ දෙපා උඩුකුරුවේ හිත යටකුරුවේ මේ ගිනිඅඟුරු වල මැද්දේ කිච්චුලක් කමක් නැහැ කියලා මම දන්නේ මට නම් දන්නෝ දෙන්න පුළුවන් කමක් නෑ ස්වාමීනි නමුත් මා කැටිතුණු ධර්මය මට තීතෝන ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්නසේකවා කියලා පාත්‍රයේ දානේ සූදානම් කළා. අපේ බුදුරජාන් වහන්සේ ධාතා දෙකකින් අනුමේනි දේශනා කොට හින මහත් කරවන පිණිස ආහතක සෑනගේ තෙනිතෙනි මහතුන් වැඩියා. මේ බලාන සිටියේ දෙනෝ දහසක් දෙනා මහා ලිංකාදුකාර දුන්නා. බෝසතුන් වහන්සේ නෙළුම් මල රැඳ උඩ වැඩ ඉඳගෙන සරිණ පිරිසට පුණ්‍යානුමෝදනාවක් කළා. සත්පුරුෂයනේ හිංකම් කරන්න බය නොවෙත්වා. මං ජීවිතය ගැන නොබලා ගිනඟුරු මල වැද්දට පැන්නේ. මා අතුණු ධර්මයේ මට පිහිටුණා. සමගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ පින ඔබ සෑම දිනම අනුමෝදන් වෙත්වා. මේ කුසලයේ මත මත්වානාගතයේදී කුලෝකයෙන් දැවෙන 11 මහා ගින්න නිවන ලෝකයේ ජනතාවට අමාමහ නිවන් සුවතාවදා දෙන පිණිස ලෝතුරා බුදුබාසිකන වේවා කියලා ගොඩුණා. මේ මොන ආශ්චර්ය ශ්‍රද්ධාවක්ද? මේකට කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඕනෑම මාර්ග බාධක අතුරුන්තරා ජයගෙන තමා හිතන තීකම කරන් ඉදිරිපත් වෙන තරම් උද්‍යෝගිමත් ශ්‍රද්ධාවට තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා තවත් එකක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිතේවා නම් වැටෙනවනේ ගැලවෙනවනේ. ගාජා ගොඩක ඉන්නක් හිතේවා නම් අයිය නැතේ වැටෙනවනේ. නගර ద్వාරෙක ඉන්ද්‍රපීනේ කියලා ඉදි කඩොල්ලේ තියෙනවා කණුවක් හිටවන පිරිසක්. කණු දෙකක් තියෙනවා. අන්තෝ ඉන්ද්‍රපීනේ බං ඉන්ද්‍රපීනේ කියලා. ඒ කියන්නේ අපි ජීවිත කණු. ඒ කාලේ අදවාමීනේ රසායනික දේවල් වලින් කොන්ක්‍රීට් යන දේවල් තිබුණේ නැති නිසා තියෙන්නේ නැති වරෙන් අර ඔය කියන සමයේදී නිදසුන ශාසයෙන් ගන්නේ නගර ద్వාරයේ සමීකරන්නේ හිතවනවා බොහෝම ශක්තිමත් කණුවක්. ඒ කණුවට ගන්න එක්ක නා කඩක් නැත්නම් ඇහැල කඩක්. එහෙම නැත්නම් තවත් හේමලා කඩක් සමීකර අරටුවක් ගන්න. ඊයන් අතක් දිගයි. ඊයන් වශයෙන් හතරක්ම පොළවේ හිටවනවා. ඊයන් හතරයි පොළවේ මුදට තියෙන අධි 6යි. මේක සූදි විඳින වේරම්ම ගුණකටවත් ගැලවෙන්නේ නැහැ කියනවා. ඇතකටවත් මේක සොලවන්න බෑ කියනවා. අන්නේ වාගේ කණි තමයි පිටවන්නේ නගරද්වාරෙට මේ දොරටුව සඳහා දොරටුව මේ උළුවාස කණුව සඳහා. ඒ මේ උළුවාස කඳ වාගේ පිටවන ඉන්ද්‍රිය කියන වෙත මේක කිසිම දෙයකින් සොලවන්න බැරුව වගේ යම් කෙනෙකු මේකේ තුනුරුවන්ගේ ගුණස්කන්ධය පිළිබඳව සොලවන්න බැරි. සොලවන්න බැරි. වෙනස් කරන්න බැරි සීල ශ්‍රද්ධාවක් නැත්නම් ඒකට කියනවා ඕකප්පන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඕකප්පන කියන්නේ බහගන්න ශ්‍රද්ධාව. කිසිලකින් හොල්ලන්න බෑ. ඊළඟට ආගම ශ්‍රද්ධාව කියන්නේ ලෝතුරා බුදුබා කතාගෙන පෙරම් පුරන්නේ. අසේ බුදුබා කතාගෙන පෙරම් පුරන්නේ. සාග්ගෝධිය කතාගෙන පෙරම් පුරන්නේ නියත වෙච්ච උතුමන් ඉන්නවනේ. ඒ නියත වෙච්ච උතුමන්ට භවයක් භවයක් පාසා භාගයේවත් උපදේශක් නැසත් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී කුසල ක්‍රියා සඳහා බලවත්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. භවයෙන් භවයට භවයෙන් භවයට තියෙන ශ්‍රද්ධාව කියන එකයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට හයවෙනි එක අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නම් කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභයෙන්ද පිහිටන ස්ථිර ශ්‍රද්ධාවයි. මේකට කියන තවත් වචනයක් අවිච්ඡප්පසාදේ කියලා. අවිච්ඡප්පසාදේ කියන්නේ සොලවන්න බෑ. අර ඕක අපේ ශ්‍රද්ධාව වගේම තමයි අවිච්ඡප්පසාදේ මොන රැකකින්වත් ආයේ කෙනෙකුට වෙනස් කරන්න බෑ. සාත්නෝර සිටියේ එක්තරා සූරම්බක්ක කියන මානවකේ ජේකනාරාමයට ගිහින් බණහලා සෝවාන් වෙලා අධ්‍යයන ආවා. මේක දැක්ක වසුවර්ග ජේකුත්‍රයා. මොහොගේ හිතේ ශ්‍රද්ධාව වෙනස් කරන්නේ බුද්ධ විලාසයක් පවාගෙන ආවා. එනිසා මේ සූරම් බාතේ කතා කළා ගෙදරට ඇවිල්ලා මං ටිකක තේස්සන වෙලා වෙන්නේ බණක් කියවානේ. ඒ බණේ ටිකක් වෙනස් කරන්න දේවල් තියෙනවා. මං කියන්නේ සීල සංස්කාර අනිත්‍යයි කියලා නෑ. සමහර නිත්‍ය සංස්කාර තියෙනවා. සීල සංස්කාර දුකයි කියවානේ. සැප සංස්කාරක් තියෙනවා. සීල සංස්කාර අනත්තයි කියවානේ. ආත්ම සංස්කාරයක් තියෙනවා. කියනකොට මේ සූරම්බත් සෝවාන් වෙලා ඉන්නේ ඒතනත්තාගේ විතර පුදුමාකාර අවදීවීමක් ඇති උනා. ලෝකුණා බුදුරජාන් වහන්සේලාට වරදින වචනේ නැහැ. උන්වහන්සේලා කමත කියන යමක් කියවන්නේ නැහැ. නත් ඉදවා නත් ඉරවා ආදි වශයෙන් හදිසි වචනේ කියමුතුන් නැහැ. උන්වහන්සේලාට නැත නිවැරදි කරන්න වචන දේශනා කරන කිරිසක් නැහැ උන්වහන්සේලා කියන්න බැන්න කරුවක් නැයි. නේනම් බුදු කෙනෙක් වෙන්න බෑ. මං අහන්නම් කවුද කියලා, "ඔව් තමුන්නාංශ කවුද" කියලා. ඒතකොට මේ බුද්ධ විලාසයේ නවාගමනයේ මාර්ගයේ පුත්‍රයා කිව්වා මම තමයි වසවාගී පුත්‍රයා කියලා. අසුරුසණන් ගාලා කියනවා වසවාගී පුත්‍රය ඔබවාගේ 100ක් 1000ක් ආවත් මා ලබාගත් ශ්‍රද්ධාව හෝ පිළිගැනීම වෙනස් කිරීමට පුළුවන් ගන්නේ නැහැ කියලා අසුරුසණන් ගාන කොට ඔහු අසුර ගාන වුණා. මෙන්න මේ වගේ දෙවි කෙනෙකුට මාර්ගයකට සොලවන්න බැරි සීල ශ්‍රද්ධාවක් හේතෙනවා මාර්ගඵල අධිගම නෙවෙයි. ඒක තමයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. ඊට මුලින් සඳහන් කළේ චිත්‍ර ගෘහතුමාට මේ හයම තිබුණා. දැන් එතුමා අනාගාමී කෙනෙක් වෙනකොට ඒක නැත්තාට මේ කියන සායාකාරෝම ශ්‍රද්ධා සම්පදා තිබුණා. කුණුරුවන් අද ප්‍රශ්න හතපත් වෙන පිළිගැනීමේ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා තිබුණා. හිතේ යම් කිසේ අමනාපයක් දුකක් ඇති වුණා නම් ඒ වෙලාවේ පිරිසිදු කර ගැනීම සම්පසාදන ලක්ෂණ සද්ධාවක් තිබුණා. මාර්ග බාධ සතුරු අන්තරා ජය ගැනීම සම්පස්සන්දන ලක්ෂණ සද්ධාවක් තිබුණා. ඉන්ද්‍රිය ඥාන ප්‍රාණ කෙරෙන්නේ නැති ඕකප්පන ලක්ෂණ සද්ධාවක් තිබුණා. කල්ප ලක්ෂ්‍යාත්ම නේත ඥාන දැකීමේ අභිගම ලැබීමේ නේත පුද්ගලයෙක් වශයෙන් දිනු කරගෙන ආපු ආගම සද්ධාවක් තිබුණා. මාර්ගඵල තුනක් ආબોධ කර ගැනීමෙන් හිතියාවෝ අධිගම ශ්‍රද්ධාවක් තිබුණා. එනිසා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. සීල සම්පදාගෙන සදාම් කරන කොට සීලය සීලය කියන්නේ කාය වාක් සංවරය. සීලයේ තියෙනවා ප්‍රභේද දෙකක්. සමාදාන උපධාරණ කියන ලක්ෂණ දෙක. සමාදාන කියන්නේ සංවරය. උපදානය කියන්නේ උසස් ගුණයන්ද පිහිටවීම. හැම ශික්ෂා පදයකම මේ ලක්ෂණය දෙක තියෙනවා. ආනාපානසති වේදමණී සමාදන් රකින්න කොට ඒ සමාදාන කියන සංවරයක් වෙනවා උපදාන කියන උසස් ගුණයන්ට ආධාර වෙනවා. පංච ශික්ෂාපදයෙන් ආදී වස්තුමගේ ශික්ෂාපද අතන ධාර්ත දස ශීල, අස්වාංග උපෝසත ශීල, සාමණේර දස ශීල, කෝටියක් සංවර උපසම්පදා ශීල ආදී වශයෙන් කියන මේ සෑම ශීලයකම සමාදාන උපදාන කියන ලක්ෂණ දෙක තියෙනවා. සමාදාන කියේ සංවරය. උපදාන කියන්නේ උසස් ගුණයන්ට ආධාර වීම. ඒකෙන් තමයි සීලය සීලය කියලා කියන්නේ. ඒ සීලය කර්ම පහකින් සංවර වෙන්න ඕනේ. කර්ම පහකින් සීලය සීල සංවර වෙන්න ඕනේ. මොනවාගේ මේ කර්ම පහ? සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය සහ විරිය සංවරය. මේ සංවර කයෙන් එකක් හරි අඩු වුණා නම් සීලය අපිරිසිදු වෙනවා. මේ පාමාරියට කියනවා නම් සීලය පිරිසිදු බව කියනවා. ඒ සීල සංවරය කියන්නේ සමා සමාදන්ව රක්නා ශික්ෂා පද මනමින් ආරක්ෂා කරගන්න. කරුණු අටකින් ආරක්ෂා කරන්න ඕන. අඛණ්ඩ, අච්ඡේද්‍ර, අසබල, සල්මාස, විදේශ, විඤ්ඤාත සත්‍ය, අපරාමත්ත සමාධි සංවර්ධනයේ තියෙන ලක්ෂණාට කෙරෙන හැටද සීලය රකින්න. අන්න සීල සංවරය. මේ අකණ්ඩ කීවේ ශික්ෂාපද හේලියෙන් අගින් මුලින් අගින් කලාගෙන නැහැ. අච්චිදරිතේ ගණින් සිත පද කල්ලා නැහැ. අසරලකේ හේලිය සිත පද කල්ලා නැහැ. අසල්මාතිකේ තනින් තන සිත පද කල්ලා නැහැ. එන අතරයි. නාම සත්කාරේ තීරිතේ ප්‍රසංසා නම්බු නාම වැනි කුණු දෙයකට ආශා කරමින් සීලය රැක්කේ නැත්නම් අන්න බුද්ධිච්ච. ඒකෙන් නිදා සීලය කියන්නේ. කෘෂ්ණාට වහලුනේ නැහැ. මරණින් මර්ථයේ ජීව ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, සිත සම්පත්, හේනා පරිවාර වාදී සම්පත් ආදී පතන්නේ නැහැ. අන්න අපරාමර්ථ සීලය. එවාගේ මෙවැනි ප්‍රඥා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කන සාදුකයා සතු වෙනවා නිවිච්ඡ සබ්ද සීලය. එහෙම රක්නා සීන නිසා වාඩි වෙලා හිතයත් විතර සම්සිල්ලයි සමාධියයි. නැගිටලා හිතයත් විතර සමාධියයි. එවිදින හිතයත් විතර සමාධියයි. ඉදාන හිතයත් විතර සමාධියයි. භාවනාවට යෙදෙන දෙන වාරයක් ගන්න හිත සමාධිය වෙනවා. ඒ මොකද සීලය පිරිසුදු නිසා. ඒක සමාධි සංවර්ධනයි. මෙන්න මෙහෙම රක්නා සීලයට කියන සීල සංවරය. ඒ සීල සංවරය තව විකද වෙන්නේ, විකද වෙන්නේ, පිරිසුදු වෙන්නේ අනිත් සංවර හතරක් වෙනසුනේ කුඩායි. ඒ මොනවාද සති සංවරය. ඇතෙන්, කනෙන්, නැයෙන්, දිවෙන්, කයෙන්, හිතෙන්. ගන්න අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, ඊර්ෂ්‍යාවක්, කෙලෙස් හිතක් පහළ වෙන්නේ නොදී සතිමන්ත වෙනවා. සතිමන්ත වෙන හිතක් නෙමෙයි. ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් භාවනා කරනවා. නිදර්ශනක් වශයෙන් අපි කියන ලස්සන මල් ගහක් දැක්කා. අන්න සති සංවරයේ තියෙන එකේන ආ මේ මල අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි මේ සිහිය පිටුවා ගත්තා. මේ මල අද ලස්සනයි. එතන හොඳ පරේණම් ඇතිව අනිත්‍යයි අනිත්‍යයි නෙමෙයි කරන්නේ. එහෙම නැත්නම් මේ මලේ මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. අන්න සතිය හේතිය කුසාසික. ඒ කියන්නේ දකින දකින අහන අහන හැම දෙයක් ගැනම කුසාසිකක් පහළ වෙන හැටියට සිහියෙන් යුක්ත නම් අන්න ඒක සති සංවරයයි. එතකොට අර මුලින් කියපු සීලය පිරිසිදුයි. සති සංවරයේ බිඳුනා නම් අර මුලින් කියපු සීල සංවරයත් බිඳෙනවාමයි. ඊළඟ ඥාන සංවරය. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ මන ආභෝධයයි. සීලය නම් මේකයි. සීල ආනිසංස මෙහෙමයි. සීල කිල කියන්නේ මෙහෙමයි. සීල බෙදෙන්නේ මෙහෙමයි. සීල දැකන්නේ මෙහෙමයි. සීල පිළිපොතෝ මෙහෙමයි. ඔක්කොම සීලය ගැන මනාව ආභෝධයකින් කටයුතු කරනවා. ඉතින් ආબોධය නැත්නම් සීලේ කිමිතියෙන් ඉඳී තියෙනවා. සීලෙන් කැඩෙන්න ඉඳී තියෙනවා. එනිසා මේ නුවණින් දැන සංවර වීමට කියන ඥාන සංවරය. ඒකකින් අරිහත්ත්වයට දක්වාම හිත දියුණු කිරීමයි තියෙන්නේ. ඊළඟ කාන්ත සංවරය. දැන් මේ සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි තුනෙන් තිබුණා ඉවසීමේ ගුණය නැත්නම් සීලය කැඩෙනවා. සීලවන්තයා ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. කමෝ හෝති ඒතස්ස උන්නස්ස දිගච්ඡාය සුපාදාය දංක මකක වාත ආතක සිරින්කත සම්ප්‍රස්ථානං දුරුත්ථානං දුරාගතානං වතින කතානං උප්පන්නානං ශාරීරිකානං දුක්ඛානං සික්ඛානං කත්තා කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අජවාසික ජාති කෝහෝති මෙන්න ඉවසනි සුජාති සීලවන්තයා සීලේ රකින්න කොට සීතලෙන් එන සීලා ඉවසෙනවා සීකල නිසා සීල් බිඳ ගන්නෙ නෑ. උෂ්ණත් ඒ නිසා සීලේ පදා ගන්නෙ නෑ සීලේ රැක ගන්න. ඉවතනවා. බඩගින නිසා සීල් බිඳ ගන්නවා සීලේ රැක ගන්න ඉවතිනේ. විපාකය නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. වැසි මඳුරු පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. අවුලෙන් වශයෙන් තින්නුන පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නපුරු තරපයන්ගෙන් වෙන පීඩා ඉවසීමෙන් යුතුව සීලේ රැක ගන්නවා. අනුන්ගන් නින්දා අපහාස චෝදනා කරෝපවාද ගර්ජන තර්ජන මේ ඔක්කොම ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්න. කායික වශයෙන් වෙන දුක් වේදනා, දැඩි වේදනා, කරකස වේදනා, කටුක වේදනා, ඉවසීමේ වේදනා, මරණයට පත් වේදනා සමා තියෙනවා නම් මේ සියල්ල සීලය නිසා යෙදෙනවා. මෙන්න මේ වාගේ ඉවසීමේ ගුණයට කියනවා පංච සංවරය කියලා. ඒ පංච සංවරය කියන කොට සීලය බොහොම ප්‍රබෝධයි. අනික විරිය සංවරය. දැන් සීල සංවරය හොඳින් තියෙනවා, සති සංවරයක් තියෙනවා, ඥාන සංවරයක් තියෙනවා, සංති සංවරයක් තියෙනවා. නමුත් ඉඳිට සංසාර දෝෂ නිසා, අනුශය කෙලෙස් නිසා විතර කෙනෙක් සිටිලි පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා පරිඋත්ථාන දෙහිසේ කෙනෙක් සිටිලි නැගිලි එන්නේ එන්න පුළුවන්. ඒ නැගිලි එනකොට ජීවිතය උපදවාගෙන දැඩි උත්සාහයෙන් මේ කෙලෙස් හිත පාදලා, අඹරලා ගලේ අඹරන මිනිස් මිනිස් ගලේ අඹරන මිනිස් වාගේ අඹරලා ගන්න කර්මත වීර්ය පාල කරගෙන නුවණින් වීර්ය කරනවා. ඒ කෙනෙක් ඥානපත් කරන්නේ කෙනෙක් වැඩ පවත්වන්න වීර්ය කරනවා. අන්න වීර්ය සංවරය. ඒකවත් කෙනෙක් සිටියේ දුර වෙනවා යනවා. මෙන්න මේ සංවර ශීල පහ කියනකොට ඒකට කියන ශීල සම්පදාව කියලා. මෙන්න මේ ශීල සම්පදාව එදා මස්තිකාසන්න නගර වාසී චිත්‍රගුණතුමාගේ මන අපිහිටා තිබුණා. එතුමාගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබනයි, අකල්මාසයි, බුද්ධිස්කයි, විඤ්ඤුක්කපත්තයි, අපරාමත්තයි සමාධි සංවත්තනිකයි. එතුමා සදා සීල සංවරයෙන් යුක්ත කෙනෙක්. සති සංවරයෙන් යුක්ත කෙනෙක්. ඥාන සංවරයෙන්ද, ශාන්ති සංවරයෙන්ද, විරිය සංවරයෙන් යුක්ත නිසා තමයි මේකා විශාල පිරිසක් එතුමාට පක්ෂපාතව සහභාගීව කටයුතු කරන් යෙදුනේ. ඊළඟට යසත කියන්නේ මෙතන සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි. යසත බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යය ගැන බොහෝ දේශනා කරලා තියෙනවා. එක දවසක් කනදමාහිමියන් වහන්සේ බුදුකාමන්තයෙ කියනවා ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයේ සිහි කරන්නේ මට මෙහෙම එකක් හිතෙන එකක් ලැබෙයි. මට හිතුණා මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇන්නේ පවතින කල්යාණ මිත්‍රයා උඩයි කියලා. නැකානම් දෙයෙන් මොකියේ මෙසේ මොකියේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර ශාසනයක් කියලා පිළිගන්නයි කියන්නේ. අභිධර්ම පෙතකයේදී ධම්ම සංගමේ ප්‍රකරණයේදී නිච්ඡේප කාණ්ඩයේදී කල්යාණ මිත්‍රයා තෝරන මෙන්න මේ දේශනාවක් තියෙනවා. සත්‍යගතමා කල්යාණ මිත්‍රතා යේතේ කුග්ගනා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යාතේ සම්පුග්ගලානං ආසේවනා මිසේවනා සංසේවනා භජනා සම්පජනා සම්බස්සේ සංසම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍තතා මේ දේශනා පාඨය බොහොම පැහැදිලි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියනවා නම් යම් යම් යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ධර්මාඥානය ඇති සුත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. භාවනා ප්‍රඥාවෙන් ඥාන සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්. යාසේ සම්පුද්ගලානම් ආසේවනා එයනි පුද්ගලයන් ආදරෙන් ආශ්‍රය කිරීම. නිසේවන නිතර නිතර ආශ්‍රය කිරීම. සංකේලන ගෞරවයෙන් ආශ්‍රය කිරීම. සජන භජනී කිරීම. සම්භාජන ගෞරවයෙන්ම භජනී කිරීම. භක්තියේ ඒ කල්යාණ මිත්‍රයන් කෙනේ භක්තිමත් වීම. සම්භක්තියේ ගෞරව සම්ප්‍රයුක්තෝ නැමේකත් භක්තිමත් වීම. සං සම්පවන්තතා ඒ කල්යාණ මිත්‍රයන් නැමේගත් හැස්මෙන් කටයුතු කිරීම. අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පදාය. එතන භෝග සම්ප්‍රාප්ති ගමින් කියන්නේ දැන් ඒ තුමා ඒ චිත්‍රගෝප උතුමාට මේ කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තිය බොහෝම ඉහළින් තීත්‍යා පිහිටා තිබුණා. අර වන්දනා ගමනෙන්නේ තේනවානේ 500ක් සංඝ පිරිස 500ක් මේ වික්ෂණී වහන්සේලා පිරිස 500ක් උපාසකවරු පිරිස 500ක් උපාසිකා පිරිස ඔක්කොම ශ්‍රද්ධාවන්තය, සීලවන්තය, සුතවන්තය, ත්‍යාගවන්තය, ඥානවන්තය. අර මුලින් සඳහන් කළා වාගේ සිරට සිර එකතු වෙනවා. කණියට කණි එකතු වෙනවා. රිදියට රිදිය එකතු වෙනවා. තලක තල එකතු වෙනවා. මණිකට මණික එකතු වෙනවා. ඒ වගේ මේ පුණ්‍යවන්තයා මේ සංසාරිකම දුක ගුණ සම්පත් නිසා මේ වගේ පුණ්‍යවන්ත පිරිසක් තුමාට යස පිරිවෙන වශයෙන් ලැබුණා. ඒ වගේම අවසන් කළ නැති මහා භෝග සම්පත්යක් තුමා ලැබී තිබුණා. ඒ තමයි අර ජීවතුරා බුද්ධ ශාසන කාලේ අවුරුදු ලක්ෂයක් තිස්සේ දම්පින්කම් කළා. තවත් බුදු සසුන් සම්මුඛයෙන් ඇති විස්තරාත්මකව සඳහන් වුණාට අබුද්ධෝත්පාද කාලවලදී බොහෝ ගම් පින්කම් කරන්න ඇති කාසේ බුද්ධ ශාසනයේ තරවාගේ හොඳ බෞද්ධයෙක් වෙනා බොහෝ ගම් පින්කම් කරගෙන ආවා ඒ විදිහේ පරිත්‍යාගශීලී ගුණය නිසා තමයි ප්‍රමාණ කළ නැති භෝග සම්ප්‍රාප්ත ඇතුව පරිසරයේ සිටියේ ඉතින් මේ අනුව කලකඩන් එන්නේ යම් කෙනෙක් යම් කුසලයක් කරනවා යම් කිසි අවිස්ථානයක් කරතොත් ඒ සියල්ල එසේම සිද්ධ වෙනවා කියන එක මේකෙන් හොඳට පැහැදිලි වෙන සිද්ධාන්තයක්. මේවාට අපි කෙටියෙන් කියන්නේ හේතුඵල සම්බන්ධතාව කියලා. පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන්දී අපි සැලකා බලමු අපි දන් දෙනවා, සීල සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ධම් පින්කම් කරනවා, පින්කම් කරනවා. අපේ චිත්ත සංකාන වල යම් කිසි අවිස්ථානයක් තියෙන්න ඕනේ. මට මේ කුසල යතුවල් බෝධි ඥානයේ ත්‍රිවිද්‍යා, සත්‍යවිද්‍යා, සෝතිරිසියා ආ විඥාන සම්බන්ධල මඟපෑම් නිවන්සෝ ලබන්න හේතු වේවා. හිතුවොත් ඒ කුසාසකේ සිටින දේශාන්තයෙන් ඉත සිද්ධ වෙනවා. සිද්ධක දික්කේ සීලවත්ෝ චේතෝ පනිදි විසුද්ධත්තා කියන බුද්ධ වචනයක් තියෙනවා. සීලවන්තයාගේ චිත්ත සංකල්පනා පිරිසුදුදයි සමුර්ධ වෙනවා කියන එක සාපිතයක්. ඒක අප විසිනුත් නිත්‍ය වශයෙන් පංචශීලයේ ආරක්ෂා කරෙහි උපෝසත වශයෙන් අෂ්ටාංග ශීලයේ උත්සාහයක් නම් දස ශීලයේ හෝ ආරක්ෂා කරෙහි නිත්‍ය වශයෙන් පංචශීලයේ ප්‍රදේශයක් වන ආදී වර්තමක ශීලයේ ආරක්ෂා කරෙහි මෞඛ්‍ය උපස්ථාන කරෙහි වැඩි කියන සමකෙනි රාගයෙන් බණ අසමින් බණ දේශනේ ඉන් අනුමෝදන් වෙමින් ඉන් අනුමෝදන් කරවැමින් දස පුණ්‍යක්‍රියා පුරන්නට අපට පුළුවන් එවාගෙම පානාතිපාතා වේදමණී ආදී වේදමණී ශික්ෂාපද හතක් අනගින්ද අව්‍යාපාද සම්මාදිට්ඨි කියන මනෝද්වාරික කුසල කර්මපත තුනක් තියෙන දසකොස සමාදන් වෙන අපට රකින්න පුළුවන්. එවාගෙම සද්ධාගේ ගුණ දියුණු වීම සඳහා නිතර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය ආදී මේ උසස් ගුණ භාවනා දියුණු කරගන්න පුළුවන්. බොහෝ දිනේ මොහොතෙන් භාවනා කරන්න වාඩි වෙන්න කලින් සමාධියක් ලබන්න. ඒක සුදු නොකල හැටි දෙයක්. නිතර නිතර දුවන පායන මේ සිතේ සපාද සමාධි කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට තියෙන අනුස්සති භාවනා ක්‍රමයක්. මේ අනුස්සති භාවනා වඩාන යනකොට සමාධිය දින වැඩෙනවා. ඒක අනුපිළිවෙලෙන් යා යුතු ගමනක්. දැන් කුඩා දරුවෙකුට හෙල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. වාස 8ක 10ක දරුවෙකුට එන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. ඒ දරුවාට ආපේ රූලක් අඳලා දෙනවා මේ ප්‍රතිහක් අතලයක් මේක 10 වාරයක් දුවන්න කියලා. ඒක බොහොම සන්තෝෂයෙන් කරනවා. දුවන්නේ රූලෙනේ. අන්න ඒ වාගේ තමයි අපේ හිත භාවනාවට යොමු කරන්නේ පිළිවෙල. භාවනාවට යොමු කරන්නේ අනිශ්චර වෙන අනුශිත ක්‍රමයක් විතර පුරුදු කරන්න ඕනේ. එකපාරටම ආනපාන සතියෙන් හරි කසන ධාන ආදීකින් ධාන වඩන්න පුළුවන්කමක් නැහැ. අර දරුවා දහමාරයන්ගේ රූලේ දින දුවන දුවන හැටිවැටෙනම නවතිනවා. අන්නේ වෙලා දරුවා මෙතෙල් මොන මුසල්මන්නේ ඉන්න පුළුවන් නින්දක් යනවා. ඒ වගේ තමයි මේ සිත. අපි හිතමු බුදුගුණ නමේ මුල දිකාගට අනුසිතමුවට අර්ථ වශයෙන් හරි ධර්ම වශයෙන් නිතර නිතර හිතින් ආවර්ජන කරනවා ප්‍රයාසමාරා. නැත්තම් සෑම භාගයක් හරි. එහෙම කරනකොට මෙන්න හිත ඇතුළේ මේ කුසල සිත් වීතියකනේ. කුසල වීතියකයි හිත දිවි. ඒක නිසා ඒ දෙපාර්ශ්වයේ තන්පත් වෙනකොට මෙන්න හිත සමාධි වෙනවා. එන්නත්නම් මෛත්‍රියේ මානසික කාර්යයක් දිගට වෙනවා කරනවා. නැත්නම් ගතිං සාකාරී ගන්නවා. නැත්නම් මරණානුස්සතිය ගන්නවා. මේ වාගේ අනුස්සති කරන්න පුළුවන් භාවනාවක් ඉස්සෙල්ලා ඉතර දෙනවා. ඒ භාවනාවෙන් විනාඩි 15ක් 20ක් 30ක් 40ක් වගේ ඇසෙරිලා ආනපාන සතිය යන්නේ ඒකාග්‍රතාවක් සඳහා යෙදුනොත් අන්න සමාධි වෙනවා. ඒකවලට තමන්ම තමන් ලොකෝ සතුටක් ඉඳගන්න පුළුවන්. මෙන්න මේ මාර්ගය තමයි අපේ හිත සමාධිමත් කරගන්නේ, කුසල චිත්තයේ උපාද කරගන්නේ. මේ කියන්නේ සද්ධා සම්පදා, සීල සම්පදා, රාගයන පරිවාර සම්පදා, භෝග සම්පදා සියල්ල සාක්ෂාත් කරගන්න පුළුවන්. චිත්‍රගෝතුමාගේ ප්‍රාර්ථනා තිබුණේ විචිත්‍ර ධර්ම කසිකත්වයෙන් අග්‍රස්ථානය දිනාගෙන නිවන් දකින්නයි එතුමා ඒ සම්පත් සියල්ල එසේම සාක්ෂාත් කරගත්තා. එතුමාගේ ආයතනයේ කෙනවර බමලෝ උපන්න සුද්ධා වාසී. අද බමලෝ ඉන්නවා. අපිත් යම් දවසක ධ්‍යාන වඩා බමලෝ ගියොත් දකින්න පුළුවන් කතා කරන්න පුළුවන් කළ තින්කම් ගැන විස්තර අහන්නත් පුළුවන්. ඒකම දැන් අපි කලකා බලමු අපේ ශාන්තිනායකයන් වහන්සේ අපි දීර්ඝ කාලයක් තිස්සේ කෙරුවෝ දානාවේ පාරමී සම්භාරයේ හේතුයෙන් බොමුලාදා වැඩෙනගෙන මහාන පරාජයකට ලෞතරාදි දුණා. අවුරුදු 45ක් බුදු කිත සිද්ධ කළා. සූවිස අසංකේය නවකෝටි 6 ලක්ෂයක් දෙන නිවන් පොරසම් ලැබුවා. සමන් වහන්සේ කෙටි කාලෙකින් පිරිනිවෙන බැරි අවුරුදු 5000කට වැඩි කලක් දෙවිනි මිනිසුන් දෙහි හිතසුව පිණිස පවතිනවා කියන අදිස්ථානයේ සුදු බුදුරජාණන් හේදෙන ධනදාස් පාර්ශයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධය දේශනා කොට සැදුවා. සමන් වහන්සේ ආයුෂාගේ කෙළවර දසදාසක් ලෝකදාස ඒකාලෝක කළේ මිනිපාණක් නියන්නාසේ පිරිණුණා. සාතන් වහන්සේලා පිරිණුණා. ආගන් වහන්සේලා සුගතිගාමි වුණා. සතු ජනතාව සෝතේ කර්මාරූපෝ මේ පරිලෝකිය. වැඩි හිටියාරස්ථානද එවාකට පැවති සලොත් මහා ජනපද රාජධානි ගුවන් පොකුණු මාලිගාවේ සියල්ලද කාර්යය ගැනීමෙන් රස්තාවකේ තුණා. අද ජම්බුද්දීපයට යන්නේ කාටත් තේරුම් ගන්න පුළුවන් මොනතරම් වෙනස් වීමකට පත් වෙනවාද කියලා. මේ මාගේ ඉරාද තාරකා මහා පෘථේ මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවාදරවල් ඉදකඩම් යානවා නැඳුම් පළඳුම් නිලම ගන්නා මේ පාරිභෝගික වස්තු. කෑමෙන් දීමෙන් ඇඳුමෙන් පළඳින්නෙන් බතෙන් මුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මභාව සියල්ලත් මතුමත්යේ ලැබෙන දිව්‍ය මානුෂාගේ සැප සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සංකාස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි දිවිලිදී ඇතේ වේ නැතේ වේ යන දරින් අනිත්‍යයි ඉදෙනින් දිදෙනින් ඇතිවෙනින් නැතිවෙනින් පෙරෙන දරින් දුක්ඛයි කැමැති කැමැති තේ නොපවත්නා දරින් අනත්තයි අනිත්‍ය දුක්ඛනාත් දරින්වා පිළිකෝ දරින් වසුබයි. අනිත්‍ය දුක්ඛනාත් සාතුභව කියනම සයිස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙක නැති කාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නුවණැති පරිමේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපතේ බුදු මහා රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙමින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනටපත් වීම දාලා. ජීන සතර දුක් තරණය කළ ඒ නිමල නිවාසාන්ත නිවනින් සැලසී වදාළ බුදුපතේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම්ප්‍රල්‍ය අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් අපට ස්මාරණී බාටපත් වේ. බෝධිපාක්ෂ ධර්ම බාටපත් වේ. සතු බෝධි ඥානයේ සුවසේ සතරාරි සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් සෑකොත් කිනාලේ පහළොව කාලයක් ගත වුණ මේ කාලය තුල අපි සෑම දිනාගේ චිත්ත සංකාමයන්හි පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බෝධිපාක්ෂ ධර්ම 37යි. මේ ආන්නේ මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ දහමක් නේද කියලා ඉතේ ඥානාන්විත පිළිගැනීමක් ලැබුණා ඒකට කියනවා සම්මාදිට්ඨිය ඒ බණ ඇසීම සඳහා බණ දෙසීම සඳහා නැවත නැවත යොමු කරන ධර්ම ශාස්ත්‍රයේ විචාරකය ඒක සම්මා සංකල්පනාව. බණ දෙසීමත් බණ ඇසීමත් සඳහා හිතේ ගතේ ඇති වෙන උත්සාහය සම්මා වායාමය. බණ ඇසීම, බණ දෙසීම සඳහා යොමු කළ පිළිය සම්මා සතිය. ජවන් සිතක් ගානේ පහළෝ ඒකාග්‍රතාව සම්මා සමාධිය. දේශනා කිරීමේදී මුසාවාදයෙන් තොර, විසුණු වචනයෙන් පරිස වචනයෙන් සම්පක්ලාපයෙන් තොර භාවිතා කරන බැවින් ඒ වචන සම්මා වාචා. නමස්කාරයේ කොට සිතරමේ සහ සීලේ පිහිටීමේදී සම්මා වාචා ඒ වගේම ගෞරව සම්ප්‍රයුක්ති එළියට ගැටේන සම්මා සම්මන්ත එසේනේ ඉතේ පිරිසුදු බව සම්මා ආජීව දැන් මේ බණ දෙසීමෙන් ඇසීමෙන් අප දෙපාර්ශ්වයම සිද්ධ කරලා තියෙන්නේ නානාත්මික වශයෙන් වෙන වෙන චිත්ත සංකාන තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයක් සිටේ වැඩි දියුණු කිරීමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කොට එතන බෝධිපාක්ෂ ධර්ම 37ම යෙදෙනවා සම්මා සතිය කියනෝද සතිපට්ඨාන හතරක් තියෙනවා. සම්මා වායාම කියනෝද සම්‍යක් ප්‍රදාන හතරක් තියෙනවා. එවාගෙම සම්මා දිට්ඨිය කියනෝද පඤ්චේන්ද්‍රිය ප්‍රඥා බල ධම්මේතේ සම්බොධ්‍යංග මේ ධර්මයක් තියෙනවා. සම්මා සමාධි කියන කොට සමාධි ඉන්ද්‍රිය සමාධි බල ධම් සමාධි සම්බොධ්‍යංග ආදි වශයෙන් යෙදෙනවා. ඒ විදිහට බැලුවාම සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන හතර විදිපාද හතර ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බුද්ධංග හතක් මේ මාර්ගාංගයේ ඒකාබද්ධව වැඩෙනවා. ඒ සිදුවෙන්නේ චිත්තක්ෂණයක් ගානේ මුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. එසේට කුසල ජවන් සිටක තියෙන සත්‍ය කල්ප කෝටි ගණන් සංසාරෙ කෙටි කරන්නේ. ඒ සංසාරෙ කෙටි කරනවා කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් ධර්මයන්ගේ කෙටි වීමයි. අන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීපෝනා චිත්තක්ෂණයක් ගන්න. චිත්තක්ෂණයක් ගන්නේ කල්ප කෝටි ගණන් ඈත පහළ වෙන්න තියෙන 1500ක් හේතයන් පහළ නොවි යනවා. අන්න සමුදේ සත්‍යයේ ප්‍රහාණයට සමීප වුණා. චිත්තක්ෂණයක් ගන්නේ සාන්ත නිර්වාණ ධාතුවට අපි සමීප වුණා. චිත්තක්ෂණයක් ගන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. මෙයින් අපි සිද්ධ කරලා තියෙන බණ දෙසීමෙන් ගන්න ඇසීමෙන් නිවන් දකින අතුරු දින ලෝකයේද පමුණවන, මන ලෝකයේද පමුණවන, බම ලෝකයේද පමුණවන, සුගති ලෝකවලද පමුණවන ලෞකික ආර්ය සත්‍ය මාර්ගයක් ගැඹුරු කිරීමයි. එගෙන අපි යම් කිසි විදියකින් රහත් බෝධියේ, පසේ බෝධියේ, අභිසම්බෝධියේ, සසාගන ධම්මයේ දිරුම් පුරන්නේ මේ බෝධි ඥානයේ රෙත මේ ලෞකික මාර්ගාංග අට අපි පමුණවනවා. ඒ නිසා කවදාරි ලෝකෝත්තර මාර්ගාංග අත බවට පමුණවා ගන්නට මේ රැස් කරගන්න කුසලයේ උපනිශ්‍රේ වෙනවා. ඒකා ලෞකික ලෝකෝත්තරේ සියලුම යහපත් සප සම්පත් මුදුන් පමුණවා ගන්න හේතු වෙන ආර්යචෛක මාර්ගයේ වැඩෙන සයකොත් විනාඩි 15ක් අපි ගත කරගත්තා කියලා හිතේ සම්සිල්ලත් අපි ඇති කරගන්න අතරත මෙතෙන් මේ රැස් කරගත් කුසල සම්භාර ධර්මය අදාතුනේ තනසෙන බුදු සසුන නොමැසේ නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ ගමෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා ආශා ප්‍රාර්ථනා කරනවා. සාධන භාරධාරී විශේෂ ශික්ෂා කාමී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා වඩමින්, කර්මාඥාන භාවනාඥාන වඩමින්, ඥාන විඥා මාර්ගඵල ලැබමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලායි කියනවා. නමින් අදාවක් ආත්මෝපිය ගුරුවර බන්දි මිත්‍රාදී සීලම ඥාතීන්වත් විශේෂයෙන්ම පින්වත් මරමින් සමරකෝ මහත්මයාගේ වාගේ මංගලා සමරකෝ මහත්මයාගේ අභාවප්‍රාප්‍යන්තාඥාතින් එක් විශේෂයෙන් යසවතේ සදෘෂ්ම මාතාව ආදි කොට ඇති මන් නම් වශයෙන් සිළු දෙනා නොදන්නා නමුත් මේ සාභාගී වෙන සිටින සීලම දෙනාගේ මේ කල්ලෝගේ ඥාතියන්වත් මේ කුසලයේ අත්පත් වේවා මේ සෑම දිනාටද සුගති සම්පත්ම සිද්ධ වේ සතෝ බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා කියා අපි කරුණාවෙන් සින් පමුණුවමු ශාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක කිස්සේ දේවතා මණ්ඩලයේ සාගරයෙන් සමාගරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙසින් අනුමෝදන්ව දිව්‍යමය ආයුවන්ගේ සක බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා වූ බුද්ධ භූමියක් කනිසේ ලංකාදේශ ධර්මයේ කලෙහි අන්‍යාගම් බලවේග මිසදිතු බලවේග ආධර්ම බලවේග නිත්‍යා බලවේග ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයේ බෞද්ධ ජනතාවට මහා සංගරුණට මේ පින්වත් සමතද හේම භූමියක් ධර්මද්වේපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් ශ්‍රී සුද්ධ භූමියක් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභය භූමියක් බවට සමුනවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතෝ බෝධුවමින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ